අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම සාකච්ඡාව අපි ධර්ම සාකච්ඡා පිළිබඳ මතක් කරපු නිසා වැඩි වෙලා ගන්නෑ හඳුන්වා දීමක් කරන්න අපි ශේරසිංහ මහත්තයා ඉල්ලා හිටමු ඊයේ වගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමි වහන්සේ මම ටික කාලයකට කාලයක සිට භාවනා කරමි. සක්මන් භාවනාව ආරම්භ කර විනාඩි 10ක් පමණ යන විට මුළු කයටම සිත පිහිටුවා සක්මන සිඳවන අයුරු බලා සිටීමට හැක. විටක මුළු සක්මනම පාවෙන්නාක් මෙන් සැහැල්ලුවෙන් කළ හැක. මෙසේ විනාඩි 45 පමණ යන විට හිසේ බරගතියක් දැනේ. තවදුරටත් සක්මන් කළ නොහැකි ලෙස දැනුන විට පර්යංකට වාඩි වී ඉන්න ඉරියව්වට සිත පිහිටුවා මුළු කයම සැහැල්ලු කරමි. මේ මාර්ගයේ කියාගත නොහැකි තවත් ශරීර කූඩුවක් පමණක් යන සිතට තදින් අරමුණු කරමි. එසේ සිත පිම්බීම හැකිලිම බලමින් ටික වේලාවක් විනාඩි 10ක් පමණ සිටන විට හිසේ බරගතිය නොදෙනී යයි. මෙසේ විනාඩි 15ක් පමණ යන විට මුළු කයම නොදෙනී යයි. නැවත විනාඩි 10ක් පමණ මුළු කයම පහළට බර වෙනවා දැනි එය කෙලින් කරගනිමි. ඒ නිින්ද යාමක්ද යන්න සිටුනද ඇසේ නිදිමත ගතියක් නැති බව තේරේ. එහෙත් සක්මනේදීමෙන් නැවත හිසේ බර ගතියක් ඇතිවේ. නැවතය නැති කර ගැනීමට පෙර පරිදි කය සැහැල්ලු කර පිම්බීම හැකිලිම කරමි. නැවත විනාඩි 15ක් පමණ පෙර පරිදිම නිින්ද ගියා වැනි දේ සිඳුවේ. නැවත කය ගැන සිහිපත් වී කය පහළට බර වෙනවා දැනේ. පිම්බීම හැකිලිම නැවත හිත පිහිටයි. කය සැහැල්ලු වී කය නොදෙනී යාම භාවනාව සාර්ථක වී කලක් යන විට සිදුවන්නේද භාවනාව ආරම්භයේදීම මෙසේ කය සැහැල්ලු කිරීම වැරදි ක්‍රමයක්ද නිතර මතුවන හිසේර් වර්ගතිය භාවනාවට අදාළ නොවන රෝග යත රෝග ලක්ෂණයක්ද කරුණාකර පහලා පහදා දෙන මෙන් දෙපා නැමැති ඉල්ලමි තෙරුවන් සරණයි ඒ අර විදියට සක්මනේ හෝ වේවා පරියන්කේ හෝ වේවා ඒ සැහැල්ලුව එබැවින් තමයි විශේෂකම මේ තියේදී තමන්ගේ සක්මනින වම දකුණ බලන ගතිය පරියන්කේ නම් බිම්බීම බැලීම බිම්බීම හැකිලිම දැක් ගන්න පුළුවන්කම තියෙනවා නම් මේක භාවනාවේ ප්‍රශ්නයක්. එහෙම නැතුව ඒ සහැල්ලුව තියෙනකොට තමයි බිම්බීම හැකිලිම පේන්නේ නැත්නම් නැත්නම් සහැල්ලුව තියෙනකොට වම දකුණ පේන්නේ නැත්නම් අපි ඒක බාහිර ප්‍රශ්නක් විදිහට සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේ රචනයේ සක්මණේදී පිම්බි වම දකුණ පිළිබඳව කිසිම තොරතුරක් ඇතුළු කරලා නැහැ. පරියංකේ පිම්බීම හැකලින් බලනවා කිව්වට පිම්බීම බලනකොට මොකද්ද වැටහෙන්නේ? ওই කියන සහැල්ලුවක් නැතුව වේදනාවක් ඉසිකක්වත් නැතුව කොහොමද වැටෙන්නේ කියන තොරතුරු දෙක තිබ්බනම් මම හිතනවා මේට වැඩිය රචනය පැහැදිලි වෙයි. භාවනාවත් පැහැදිලි වෙයි. ඒක නිසා යම් වෙලාවක ওই කියන සහැල්ලු ගතිය මොකද මට එන්නේ මට මේ බර ගතිය මොකද මට ඉන්නේ කියන්නේ නැතුව කරදරයක් නැතුව පිම්බීම හැකිලිම හෝ වම දකුණ බලනකොට වැටහෙන දෙයට හිත දානවා නම් ඒක තමයි උත්තරේ තියෙන්නේ. මේ රචනයේ 160 ගාණක් 70 ගාණක් යොදලා තියෙන ප්‍රශ්න වලට විතරමයි. නමුත් හරිය වෙලාවේ මොකද්ද වෙන්නේ කියන එකට උදව් කරලා නැති නිසා උත්තරේ පැත්තක දාලා තියෙන්නේ. එනිසා මේ කියන එක නා කැමැතිද? අ විනාඩි 40ක් විතර යන ගිහිල්ලා ඉසේ තදවරකට එන්න ඉස්සෙල්ලා අමාරුකතිය එන්නේ ඉස්සෙල්ලා කොහොමද වම දකුණ පේන්නේ කියලා විස්තරය කියන්න. ඒක තමයි ප්‍රශ්නට උත්තර වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පිපි මැකීම කොහොමද පේන්නේ කියන්නේ. ඒක නැතුව වටේ බලල්ලි ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ අර සැක දෙක එනවා. මේ සැහැල්ලුවක් කැමති දෙන්න පුළුවන් දිශ එකක් වක් එන්න පුළුවන් කියලා. ඒත් භාවනා කමටහන් සුද්ධ කිරීම සඳහා අත්‍යවශ්‍ය දේ තමයි කරදරයක් නැතුව මූල කර්මස්ථානයේ පේන වෙලාවක් තියනවාද? මෙතන මම මූල කර්මස්ථානය කියලා අදහස් කරන්නේ තක්මනේ වම දකුණ වශයෙන් දාපින එකත් පරියන්කේ පිම්බීම හැකිලිම දකින්න එකත්. ඒක පිළිබඳ තොරතුරු නොකියනකොට අර වගේ අතුරු ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. කැමැතිද ඒ කෙනා තභාවට උත්තර දෙන්නේ? එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ඒ කියන්නේ මේ ප්‍රශ්න වැදගත් නිතිකමයි පේන්න තියෙන්නේ. අපි ඊගා ප්‍රශ්නට යනවා. ඒ නිසා අනිත් කට්ටියත් මතක තියානින්න තමන්ගේ මූල කර්මස්ථානේ මේකයි කියලා ලියලා කරදරයක් නැතුව ඒකට ගියාට පස්සේ ඒක වැටෙන ක්‍රමයේ තැනින් පටන් ගන්න කතාව. මම අවුරුදු ගාන ඉස්සලා භාවනා කරලා තියෙනවා. අනම්මන වැඩ නැහැ. හරිය කොයි වෙලාවක හෝ වම දකුණ කොහොමද වැටෙන්නේ? හරිය කොයි වෙලාවක හෝ බිම්බීම හැකිලිම කොහොමද වැටෙන්නේ කියන එක කියනවනම් ඒකේ ඉන්න පුළුවන් අරකට උත්තර හොයන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ ආනාපාන සති භාවනාවේදී මුළු ශරීරය තුළින්ම ඇතුළවීම හා පිටවීම දැනේ. මේ සාමාන්‍ය දෙයක් පිස නිතරම සිදුවේ. පෙර දිනදී ඇතුළු හුස්ම ඇතුළත බිත්තියක හැපී නතර වූ බවත් පසු දිනකදී මුළු කය පුරාවටම හැම තුලින් ප්ලාස්ටික් බෝතල් වලින් කැපූ පූනිලියක්සේ පිටතට නෙරා සුලන් රැලි පිටතට ඇදී ගියේ. මේ බොහෝ දිනට ඇදී ගොස් කිසිවක් නැති පාළු ආලෝකමත් ප්‍රදේශයක් දක්වා විසිරී ගිය අතර මෙම අවස්ථාවේ මුළු කයම බැලුම් බෝලයක්සේ පාවෙන්ට විය. එම බැලුම් බෝලය කයෙන් ඉවත් වෙද්දී බෙල්ල තුලින් ශබ්දයට පිට වූ බව ඇසුණි. මෙම බැලුමද බොහෝ ඈතට ගොස් නොපෙනී ගිය බව සඳහන් කරමි. එපමණ සමාස. ඔය දෙක ඇත්තටම තමන්ට භාවනාවේදී අසහනයක් නැතුව ආතතියක් නැතුව වෙන්න පුළුවන් නම් මේ කියන ඔක්කොම සතිය තුලනේ සිද්ධ වෙලා තියෙන. ඒ කියන්නේ කය ඇතුලේනේ. මනෝ විකාරයක්වත් හීනකින්වත් මත්දලා නෙවෙයි. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. ඒක නිසා තමයි තේරෙන අදිෂ්ඨ මේ ආත්ම ශක්තිය අදිෂ්ඨාන ශක්තිය මේක කරගෙන යන්න දිගට කරන්න. හැබැයි ඔය ජවනිකා මෙන එකක් නෑ. විවිධ ජවනිකා පෙනෙවි. එකක් සහතික කරන්න මේ ගමනේ හැකි තාක් වෙලාවට මට සතිය පිහිටවල තියෙන නැත්නම් මේ කයේ ඉන්නේ කියන දැනුම තියෙන තාක්කල් භාවනාව පැහැදිලිවම දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම භාවනාව කරනු ලබන්නේ ලබන යෝගීකි. ගුරු උපදේශ අනුව දිගටම භාවනා කරගෙන යනු ලබන අතර පිම්බීම හැකිලිම සියුම් වූ පසුව හිඳිමි හැපෙමි මෙනෙහි කිරීමෙන් අනතුරුව තවදුරටත් සිත එකඟ වූ පසුව දැනෙනවා දැනෙනවා යන මෙනෙහි කරමි. කයට යම් දැනීමක් දැනුණ පසුවයි දැනෙනවා දැනෙනවා යනුවෙන් මෙනෙහි කරනු ලබන්නේ. කිසිම දෙයක් මෙනෙහි නොකර පරයන්කේ සිටින ලෙස බෝහන්සේ උපදෙස් දුන් නිසා මා අද කිසිම දෙයක් මෙනෙහි නොකර සිටියෙමි. මෙනෙහි කරන සිතත් අරමුණින් අරමුණක් දෙකක් බව හොඳින් අවබෝධ වේ. තවදුරට ඒ අන්දමට මෙනෙහි කරන්නද තව එකක් තියෙනවා සාමාන්‍යස්ථාව ප්‍රශ්නයක් සක්ම මේක ඇත්තටම ලියපු එකේ හැටියට ඊයේ කියපු ප්‍රශ්නමයි ප්‍රශ්න කර්මයි ඉදිරිපත් කරන ලීලාවෙන් පේනවා එතකොට මෙනෙහි නොකරයි මේ යන්න පුළුවන් තැනට යන්න පුළුවන් නම් මෙනෙහි කරලා කියනකට වැඩිය හොඳයි නොකර යන එක. එසේ කියන්න උත්සාහ කරගෙන කරගෙන ඉන්න අන්තිම නහනවා අර පරණ විදිහට මෙනෙහි කරන්නද කියලා. අර ලියපු රචනේ ඔක්කොම කන පිට හැර. අන්තිම වාක්‍ය මුළු ආපු රචනයත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඉතින් එතකොට මම මොකද්ද උත්තර දෙන්නේ? ඒ කෙනා මට ඉදිරිපත් වෙනවනම් මට සුද්ධ කරලා දෙන්න පුළුවන්. අර ලියපු රචනයේ තේමාව සම්පූර්ණයෙන්ම කඩලා අහනවා. අර විදිහට මෙනෙහි කරන්නද කියලා. කියන්නේ ඊයේ කියපේ ඇහිලත් නැහැ. එහෙම නැත්නම් අද ලියන රචනයට වග වෙලක් නැහැ. ඊළඟ සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මුකුත් මෙනෙහි නොකර ඉන්නද කියලා ස්වාමීන් වහන්සේ අහන්න. ඒ තමයි මම ඊ කිව්වේ ඒක කරලා තියනවාද? ඒකල අන්තිමට අහනවා ඊ විදිහට ආයෙ මෙනෙහි කරන්නද කියලා අහනවා. ඉතින් ඊ කියපු එකත් ඒකෙන් කන පිට යනවා. ලියපු රචනෙත් කන පිට යනවා. මගේ ප්‍රකාශය තමයි අන්ධහැර පාළ හරකා එලවනට වැඩිය හරකා යනවනම් අන්ධහැර නොපාළ එලවන එක හොඳ නේ. ඊට පස්සේ ආයෙත් ඇහුවොත් දැන් අන්න හරි ඉංග්‍රීසියෙන් කරන්නද සිංහලෙන් කරන්නද කියලා එතකොට වට තේරෙනවනේ බෑ පිටපොට ගිහිල්ලා කතා කරන්න කියලා. වැඩි වෙනවනම් අඬ අරපාන්න නැතුව මෙනි නොකර වඩා හොඳයි. ඒ කියන්නේ මෙනි කෙනෙකුට අතාරින්න වෙන එක නෙවෙයි අවශ්‍ය වුත් මෙනි කරන්න කරන්න. මෙනි නොකර යනවනේ යන්න දෙන්න. එතකොට දවස් සැරයක් මෙනි කරන්නද කියලා මම හිතන්නේ රචන ඉවර වෙන්නේ ආයෙ සැරයක් පරිපරිදි මෙනි කරන්නද කියලා. ද නොකරන්නද කියලා. තවදුරටත් ඒ අන්දමට මෙනෙහි කරන්නද? එතකොට අර සම්පූර්ණ නොකරන්නද කියලා අහුවනම් තමහරලාට මට තේරෙනවා ප්‍රශ්නේ. තන්නේ කර අනිත් පැත්ත හරවලා තියෙන නිසා ලිව්වට පස්සේ පොඩ්ඩක් කියවලා බලන්න. මට ඇහෙන වචන විතරයි. මම වෙන්නේ මොකද දන්නේ නැහැ මට මූණ පෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලියන දේ අහන එකනට ඒක බාධාකින් තොරව තේරෙන විදිහට ඉදිරියට ඒ ලේසි වැඩක් නෙමෙයි මම කියන්නේ මම දන්නවා බොහොම අමාරු වැඩක්. නමුත් ඒ දේ අවශ්‍යයි. ඒ වගේ භාවනාවක් කරනකොට යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියන්න එපා. මේකයි කියන්නේ. ඒක කෙටියෙක් ඍජුව මටලා වෙන්නේ නැති විදිහට කියනවනම් භාවනා ඔච්චරම අමාරු නෑ. අපිට වෙලා තියෙන්නේ මේ වටවලල්ල යනවා. ඒ වගේම මේ ලියු කී ලියුප එක නැවත තමන්ම කියවලා බලන්නේ කියවලා බැලුවොත් තුනක් කරලාට අඩුපාඩු සම්පූර්ණ වෙනවා. කෙසේ නමුත් මයික් එක අතරන කතා කරපෙන්න මම ස්තුතිවන්ත වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න දෙවෙනි කොටසට. දෙවෙනි කොටස සමතුලිතව සක්මන සක්මන් භාවනාවට මේ අදාළ කරගන්නේ කෙසේද? සක්මන් භාවනාවත් කිසිම දෙයක් මෙනෙහි නොකර ඉන්නද? වම දකුණ යනුවේ විනාඩි 5ක් 10ක් පමණ කරන විට සිත ඒතම යොමු වේ. තෙරුවන් සරණයි. ඔය සක්මන් කරනකොට කාටත් පුදුවේ කියන්න තියෙන්නේ තමයි මේ ඉඳගෙන ඉන්න තැන ඉඳලම සතිය පිහිටවන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා කොහොමද සක්මන් කරන තැනට ඉරියව් මාරු වෙන්නේ. ඒකල ගිහිලා හිටගෙන ඉඳලා පොඩ්ඩක් බලලා සක්මන් වෙන්න අරින්න දැන් මම ඉඳගෙන නෙවෙයි මම දැන් හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් මොනම මෙනෙහි කිරීමක්වත් ඕනේ නැහැ. සතිය පිටවල තියෙන. හිත පිට යනවනම් විතරක්. තියාගන්න බැරි නම් විතරක් අර හැපීම දැනීම එහෙම නැත්නම් අත්දැකීම සඳහා ඉඳගෙන ඉන්නකොට නම් නිශ්චල දෙයකනේ හිත වැදිලා තියෙන්නේ පසුපැති වැදිලා තියෙන්නේ දැන් මේ නිස්තර පයේ එකක් පොළවේ චංචල පය වදින එක වම දකුණ කියලා මෙනෙහි කරන්න. එතකොට මෙනෙහි කරනකොට හිත ආයතරයක් මේ ඇවිදින බව දන්නවනම් බලන්න මෙනෙහි නොකර ගන්න. ටික වේලාවක් ගියාට පස්සේ තමන් කරපු දේ හරිනම් චක්මන අනායාසයෙන් වෙනවා තේරෙයි. ඒක සාමාන්‍යයෙන් අපි අද දෙවෙනි දවසේනේ තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට මේක මේ කියන කතාව කාට කාටත් තේරෙනවා. මොකද මේ සක්මන උරු වෙනවා සක්මන් පොළ සිද්ධි වෙනවා තමයි දෝරු වෙනවා එතකොට වෙනවා. ඉතින් එහෙමනම් අනායාසයෙන් සක්මනේ යන්න පටන් ගත්තට පස්සේ තමයි සක්මන් බානවා පටන් ගන්න. එතකන් කරන්නේ අරමුණට ඒ සක්මන් මළුවට සක්මන හුරු කරගන්න එක. එනිසා මෙනෙහි කිරීම කරන්න හිත අකී කරුණා. මෙනෙහි කිරීම කරන්න හිත ආම්බම් කරන්න බැරි නක්. හිත ඉබේම එකට යනවනම් බලන්න මෙනෙහි නොකර හැබැයි හොඳ අවදියෙන් බලන් ඉන්නවා. හිත අනායාසයෙන් සක්මන යනවනම් නැත්නම් මේ ඇවිදින බව Taman දන්නවනම් ඒ එතකොට අපි නිකන් කියන්නේ හීය හානකොට කරබුරුල්ලටනොයි කිය. කරට දිලා තද කරන්න එපා ඒ මීමට අමාරුයි. එහෙම කරනවා හැබැයි ඌ දඟ කරනවා. ඒකල පිටිපස්සෙන් කෙවිත දෙයක් තලලා අඬහැර බානකොට ඌට පිටපොට පනින්න බෑ. ඔය මීම අදිනවා නම් හොඳට පොඩක් කරබුරුල්ලටලා කෙවිත පාවිච්චි කරන්නේ නැතුව ඊ අඬහැරෙන් විතරක් ගෙනියන එකයි තියෙන්නේ. අන්නේ විදිහට මේ ශරීරෙට සැප දෙන්නත් ඕනේ. හැබැයි මේක බూరు සහෝදරෙක් බව දැනගන්න. නැත්තම් බూరు සහෝදරියක්. ඊට පස්සේ උඩ පාර පෙන්නලා දෙනවා. පාර දුන්නා පස්සේ කී කරු වැඩ කරනවා නම් ගහන්නත් එපා. බලින්නත් එපා. වැඩ කරන්නේ නැත්නම් අනුකම්පා විරහිතෝ කෝටුමස් වෙන්න ගහන්න ඕන. රිදෙන්න ගහන්න ඕන. ඒ වඩ පස්සේ කී කරු වැඩට යනවා. ඉතින් ඒක හරි අමාරුයි මෙතෙත් බිනේ කරපන් මෙතෙත් නොකරපන් කියන්නේ. බුද්ධි කාටවත් කියන්නේ බෑ. Taman දැනගන්න ඕනේ. භාවනාවට අනුයාතව යනවනම් මෙනෙහි කිරීම අඩු කරලා බලන්න. අනුයාත නැත්නම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉරියව්වේ හිත බැඳ ගන්න අත්දැකීමෙන්ම මේක පදම තේරුම් ගන්න වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව වඩන අවස්ථාවේදී හිසේ තද ගතියක් හා බර ගතියක් පවතී. භාවනාව ආරම්භයේ සිටම පවතී. මුලින්ම ගෝයින්කා භාවනාවේදී ඇතිවන අපහසුතාවයක් මත සිදු මේ සිදුවන අතර මෙය මගහරා ගැනීමට අවශ්‍ය උපදේශයක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. තෙරුවන් සරණයි. මේ කෙනාට සක්මනීරි මේක තියනවාද කියලා කිව්වොත් මට පුළුවන් උත්තරේ වල දෙන්න. මේ පරියන්කේ තියෙන මේ ආනාපානෙ කියන තීසපර ගතිය සක්මන් කරනකොට කොහොමද දැනෙන්නේ කියලා කැමතිද මේ පොඩ්ඩක් අපිට අත්දැකීම කියන්නේ. ඒකට ඒක ආරා මට උත්තරයක් කියලා දෙන්න පුළුවන්. සාමාන්‍ය සක්මනේදී තියෙන සාමාන්‍ය ජීවිතය ගත කරද්දී සාමාන්‍ය තියෙන අය බරගතිය මේ හැම අවස්ථාවකදීම තියෙන ඉතින් ඒක මගහරවා ගන්න ක්‍රමවේද. ඒ එහෙම තියෙනවා නම් අපිට භාවනාවේ මගහරව ගන්න එක නෙවෙයි තියෙන්නේ ඒක මගහැරිච්ච වෙලාවේ භාවනා කරන එකයි. ටිකටම ඉසේකක්මක් තියෙනවා නම් ඒක භාවනාවට එන්න ඉස්සලා තිබුණ එක. ගෝයෙන්ක තමයි යෝගට හොඳම ගුරු නාතිමුණියක එයාට භාවනාව හරියි ওই ටිකක් කරන්න කරන්න ගිහිල්ලා. කරලා ගෝයෙන්ක ක්‍රමේ තමයි තියෙන්නේ. නමුත් භාවනා පටන් ගන්නකොට සද්ද මැද, වේදනා මැද, හිතිලි මැද පටන් ගන්න බෑ. ඒකට කියනවා මේ උරු අධ්‍යයත් කරනකොට වාරගම් කාලේ දියත් කරන්නේ නැහැ. වාරගම් නැති වුණත් රැළ හොඳටම තැම්පත් වෙච්චලා තමයි දියත් කරලා. ඊට පස්සේ හබල් ගාලා හබල් ගාලා මෙතන දාගන්නවා. රැළ ගහන වෙලාවේදී දියත් කරන්න බෑ. ඒ නිසා ඒක ශාරීරික රෝගයක්. භාවනා නොකරන වෙලාවේ තිසිකක් වත්වෙන එක ශාරීරික රෝගයක්. ඒක නැති වෙලාවේ භාවනා පටන් ගන්න. ඒ කියන්නේ භාවනාවට අනුග්‍රහකරනද ශරීරයේ සුව පහසු වෙලාවක භාවනා පටන් ගන්න. අමාරු වෙලාවේ දාලා භාවනාවෙන් ඒ ශාරීරික වේදනාව අයින් කරන්න හදනවා කියන එක කලින් පුරුදු කරනකොට පුළුවන්. ආධුනිකයෙකුට අමාරුයි. ඒ නිසා මේ වේදනාව ඉසිකක්කමට හේතු භාවනා නෙවෙයි ඔය කියන්නේ. දිගටම තියෙන එකක්. ඒ වුණත් නිකන් සාමාන්‍ය උපදේශයක් විදිහට කියන්න පුළුවන්. සක්මනේදී වයින්වඩුයි. පරියන්කයට වැඩිය සක්නේ තියෙන අඩුයි. මොකද පරියන්කේදී අපි ඉඳගත්ත ගමන් ආනාපානය අල්ලන තටමන. මේ මං තෙවුසේ වාඩි වෙලා ඉන්නවා කියන එකට දැම්මන කිසිම දෙයක් වක් එන්නේ නැහැ. තිබුණා සනීප වෙනවා. දැන් ගිය ගමන් ආනාපානය අල්ලන්න ගන්නවා. ඉතින් මේ දීලා තියෙන මූලික උපදේශ ඇහෙන්නේ නැහැ. ඒකදී කියන්නේ හොඳට වාඩි වෙලා සුවසේ හැක තියලා සැහැල්ලුව තියලා මේ සැහැල්ලුවට හිතියෝ දාන ඉන්න ඉච්චරයි. ඒකට ආනාපාන ප්‍රශ්න නැහැ නේ. ඉතින් ඉසේකක්ම තියෙනවා. ඉතින් ඉසේකක්ම ආරමුණු කරගෙන ඉන්න පුළුවන්. හොඳට වාඩි වෙලා ඉන්නේ සමමිතිකව ඉන්නේ සම්බරව ඉන්නේ ඒතුළු ඉසේකක්කම තියෙනවා ඒකට හොඳටම විශ්වාසයින ඉසේකක්කම කියන එක ඒකේ හිත හිතිනවනේ ඵලයන් කිව්වත් යන්නේ නැහැ ඉසේකක්කම කියන අරමුණේ හිත පිහිටන්ඩ ඩබල් පොසිටිව් ඵලයන් කිව්වත් නැහැ ඉතින් ඉසේකක්කම දිහා බලනින්න ඒකෙදි දැන් මේ ඉරියව්වක් තියෙනවා ආනාපානයක් තියෙනවා ඉසේකක්කමක් තියෙනවා තුනක් ගත්තොත් එකක්වත් හරියන්නේ නැහැ එසේ හුදුවට පටලව වාඩි වෙලා සක්මන් කරලා ගිහලා වාඩි වෙලා ඉතේ කක්කමට එන්න කියන්න. මොකද අරමුණක් නැතුව නින්නේම ඔබ වරෙන් පොඩ්ඩක් මට වැඩි පටන් අරගන්න කියලා ඊසිකක්කමට සාදර වෙලා ඊසිකක්කම දිහා බලන්න. එතකොට සක්මනේ වගේ ඊසිකක්කම අඩුවීමක් සැහැල්ලුවක් එන්නේ තියෙනවා. අර පටන් ගන්නකොටම ආනාපානෙ බැලීමේ තියෙන දැඩි ශරීරේට කරුණා මෛත්‍රියක් නැතුව නැතන් ගන්නකොටම කර්මොට්ටම තියලා හිල බෙල්ල හිර කරන්න යෑමෙන් එන ඉතික වැඩිවීමක් මේක. ඒ නිසා හොඳට පට්ටලෝ වාඩිලා පට්ටලේ දිහා බලන්න, පහසුව දිහා බලන්න, ඉසේකක්ම આવොත් ඉසේකක්ම අරමුණු කරන්න භාවනාවට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කරන සක්මන් කරන විට සක්මන් කෙලවරදී ඊටගෙන සිටන විට ඉරියව්ව මෙනෙහි කරමි. එෙහිදී මට નિરાයසෙම ආනාපාන සතිය ඊට පාසුවෙන් වැඩි. එම ඉරියව්වේදී මට ආනාපාන සතිය ඉඳගෙන සිටින වේලාවට වඩා බොහෝ වේලාවක් සෑහළුවෙන් සිට ආනාපාන සතිය වැඩි හැකියි. ඉඳගෙන ආනාපාන සතිය වඩන විට කයේ තද ගතිය දැනේ. සක්මන් කෙළවරේදී කය ඊට සෑහළුය. මේ විදිහට ආනාපාන සතිය වැඩිම වරදක්ද? මේ තේරුම් කර දෙනෙමින් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ ආනාපානිය ආවනම් බලන්න. නමුත් මතක තියාගන්න මගේ මූල කර්මස්ථානයේ වම දකුණ. සාමාන්‍ය නිදර්ශනයකට කියනවා ගඟේ මෙගොඩ ගොඩේ තනකොළ ගන වැසිට එළදෙන්ට එහා පැත්තේ තනකොළ ටික නිල්ලට පේනවලු නැද්දකින් විතර මට එහා ගන්න විදියක් නැහැ එහා පැත්තට ගියා නම් තනකොළ ටික හරි ෂෝක් කිය. එහා පැත්තේ කන වැසිට පේනවලු නැද්දකින් මං කන දන වේලිලා දිනර එහා පැත්තේ ඉන්න වැසි නම් යායට තනකොළ කනවා කියලා. ඊට දක්මන් කරුවත් කිව්වොත් ආනපන කරනවා. ආනපන කරපන් කිව්වොත් මම දකුණ බලන්න. කොහොමද අපේ හිතේ ඇති. ඒක නිසා ආනපන යවනම් බලන්න. හැබැයි තියෙනකම් බලන්න. ඒක නෙමෙයි මූල කර්මස්ථානේ. ඊගාවි විරච්ච ගමන් තමන් යනවා සක්මනට. එතකොට ඉතින් මේ ලැබිච්ච ලාභය ගන්නවා. හැබැයි යා මේ උඩහල්ලේ තියන්නේ නැහැ, සිංහාසනේ දෙන්නේ නැහැ. කියන ආපු නිසා බලනවා. බලලා නැති වුණානේ ඒක නැති වෙන එක ප්‍රශ්නයක් නෑ. තමන් හිටගෙන ඉන්න බව හෝ ශක්මක් කරන බව දන්නවා. ඒ නිසා මේ ලැබිච්ච අතිරේක ලාභේ වාසියට ගන්න එක ඉසකක්කමකට ගන්න එපා. ප්‍රශ්නකට ගන්න එපා. අතවාසියට ගන්න. මොකද යථාපාකතං විපස්සනා විනිවේසෝ කියලා වචනයක් තියෙනවා. කුමක්ද ප්‍රකට? ඒ දේ අනුව විපස්සනාට බැහැ ගන්න. බැහැතට පස්සේ අර සියුම් සියුම් නොතැහෙන නොතේරෙන දේවල් පස්සේ වැටෙනවා. ඒ නිසා මේ මම මේ කතා කරන්නේ කියලාට කියලා හිතගෙන ඉන්න වෙලාව ගැන එතන ආනාපානයේ ප්‍රකටන හොඳට බලන්න. හැබැයි කවදාකවත් එතනදීවත් ආනාපානයේ ප්‍රධාන කර්මස්ථානය කරගන්න යන්න එපා. මේක ආපු නිසා බැලුවා ඒක ඉවර වෙච්ච වෙලාවේ ආයෙත් තමයි ඉන්න ඉරියව්වට හෝ පය පොළවේ වැටලා තියෙන හැකට බලන්න. එතකොට Tamanට ආපු එක කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේම කලියුත් මොකද්ද කියන එකේ පටලවිල්ලකුත් නැහැ. ගෞරවනීය ස්වාමි වහන්සේ මා ආනාපානසති භාවනාව හා සක්මන් භාවනාව අභ්‍යාසයක් ලෙස කරන යෝගාවචරයෙක්මි. වම දකුණ මෙනෙහි කරමින් විනාඩි 20ක්ද ඔසවනවා තබනවා මෙනෙහි කරමින් විනාඩි 20ක් පමණද ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස විනාඩි 20ක්ද සක්මන් භාවනාව කරන්නේ. අනතුරුව පර්යංකයට යෑමේදී සමාධිය ඊට ඉක්මනින් ලැබේ. මුලින්ම දැනෙන ගොරෝසු සුලන් රැල්ල තුනී වී නැති වී යයි. ආශ්වාසය ප්‍රාශ්වාසය වෙන වෙනම දැනේ. නැති වී යන සුලන් රැල්ල විනාඩි කිහිපයකදී නැවත දැනේ. මෙම ආකාරයෙන් චක්‍ර කීපයක්ම ආනාපානයේ යෙදේ. ගරු ස්වාමි වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් මගේ මෙම ගැටලුවටද ලබා දෙන්න. අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමි වහන්සේ විසින් චිත්තානුපස්සනාව උගන්වන ලදී. ගැටලුවක් මතුනොත් ඔබ වහන්සේගෙන් පමණක් විමසන ලෙස පැවසුවා. 1. ආනාපානයේ සමගින් චිත්තානුපස්සනාව කිරීම තුළ ගැටලුවක් තිබේද? 2. ආනාපානය මුල් කර සුසුම් රැල්ල තුනී වී ගිය පසු චිත්තානුපස්සනාව කරන්නද? නැත්නම් ආනාපානේ පමණක් කරන්නද? ඔබ වහන්සේගේ උපදේශ අනුව යන මෙම ගමනට ධෛර්යයක් වීමට මෙයට උපදෙස් ලබා දී පිහිටක් වන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මේකට බොහොම සරල උද්ෘතයක් පෙන්වන්න පුළුවන් සරුවචන් වහන්සේගෙන් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා කෙලෙසයක් කවදාකවත් උපදින්නේ නැහැ අරමුණක් නැතුව. ඒ ඉපදින කෙලෙසයත් එක්ක මතුවෙන අරමුණ ගෙවෙනකම් බලන හිටියාම කෙලෙසෙ ගෙවෙනවා. සනිදානාභික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මානෝ අනිදානා තස්මින් ඒව නිදානේ පහිනේ තං අකුසලම් පහියති. ඒක ආනාපාන අරමුණු කරගෙන යනකොට පේන ආනාපානයත් කෙලෙසයක්. ඒක ගෙවෙනකම්ම බලන්න ගෙවුණා කියලා කියන්නේ කෙලස් ගෙවුණා. ඊට පස්සේ ආයෝගට චිත්තානුපසනාවක් දාන්න හදනවා කියන්නේ ආය පෑදීදියට ආය බොරදී දාන්න. ඒ තමන්ට තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලම ගන්නකො මේකේ කියලා තියෙනවා මම සක්මන් භාවනා කරනවා වම දකුණ ඔසෝනා තබනවා යම් ඔතන යවනවා තබනවා. ඉතින් මට ඕන දැනගන්න මේ කරන කෙනාට වැඩියෙන්ම තැහැල්ලුව දැනෙන්නේ වැඩියෙන්ම අසහනෙන් තොර ගතිය දැනෙන්නේ වම දකුණ බලනකොටද ඔසවනවා තබනවා බලනකොටද ඔසවන යවනවා තබනවා බලනකොටද කියන ප්‍රශ්නට උත්තර දුන්නොත් මට අර කැලලා තවත් විස්තර කරලා දෙන්න පුළුවන්. ඒ යෝගාවචරය කැමැතිද මේ මේ තුنين වඩාත්ම තමන්ට සාන්තියක් සහනයක් අසහනෙන් තොර ගතියක් දැනෙන්නේ කොයි වෙලාවෙද කියලා කියන්නේ. ඊටවන් සර්නේ ස්වාමින් වහන්සේ මම මේ මේ ලිපියේ තවත් කොටසක් තිබ්බ මං හිතන්නේ ඔయిత කලින් මගේ සම්පූර්ණ භාවනා වාර්තා වැඩසටහනක් ඔබ වහන්සේට මම ඉදිරිපත් කරා ඒක නිසා මම මේක එච්චර දීර්ඝව ලිව්වේ නැහැ. ඒක විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ස්වාමින් වහන්සේ බලලා ඒකට මට හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා. ඒකේ ෆොටෝකෝපි එකකුත් සිසුයන් දෙදෙනෙක්ට ඒ වෙලෙම අරගෙන දුන්නා. ඒකෙදි ස්වාමීන් වහන්සේ කෝ එක ටිකක් හොඳයි ටිකක් දිග වැඩි කියලා. ඒක නිසා මම මේක එච්චර විස්තර කරන්න ගියේ නැහැ. මට ස්වාමීන් වහන්සේ සක්මනේදී මුලින්ම මට සක්මන මුල විනාඩි 20දී යම් යම් සිතුවිලි එනවා. වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ අනකොට මට සිතුවිලි එන වේගය ටිකක් වැඩි. මූල කර්මස්ථානයේට මගේ මනස යොදවමින් මම පුළුවන් තරම් ඒ කෙරෙහිම හිත යොදවමින් යනකොට මට ටික ටික අවසාන විනාඩි 20 කියන්නේ ඔසවනවා, තබනවා ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන අන්තිම කාලය තුල ඇතර සිතුවිලි අවම වෙනවා. ඒ වෙලාවට මට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා. එක දවසක් මට වෙච්ච අත්දැකීමක් මම බලන්න මම ආපු ප්‍රශ්න කොච්චර වටවලල් යනවද කියලා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ සිසිවියන්ට තව ෆොටෝ ස්ටැට් කරලා දෙනවා කියන්නේ පිටු හොඳ එක තියෙන්නේ. මම ඇහුවේ මම තාත්තු තුමා කිව්වා ආනාපානේ වම දකුණ. වම තක්මන වම දකුණ ඔසවනා තවන ඔස මේකේ කෝකෙද සහනේ එන්නේ කියලා දැන් කොච්චර රවුමක් කරකවද කියලා බලන්න. හොඳටම උත්තරේ දන්නවා. මේකට ප්‍රපංච කරන කරලා කරනවා කියලා කියන්නේ වාග් බහුල්‍ය. short and sweet. මට ස්වාමීන් වහන්සේ හොඳටම සාන්තියක් දැනෙන්නේ ඔසවන යවන තවනවා කිව්වනම් අපේ කාලෙත් ඉතුරුයි. එහෙමයි. එච්චරයි. ඒක ඒක ගන්න ඒ සෙනගේ ඉස්සරහා බණින එක හොඳ නෑනේ. කමන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් එච්චරයි කියන්නේ මේ මුළු රචනෙම මේ විවේකයක් හම්බෙච්චාම ඒකට ආයෙ කක්ක දාගන්න කතාවල් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බලන්න අනිත් දවසේ ගිහිල්ලා ඒ ඔසවන යවන තමනවත් නැතුව යම් විදියකට ඉක්මනට අරකින සාන්තිය අරකිට සහැල්ලුව හම්බ වෙන්න කටයුතු කරන්න. ඒකට නම් සමහර විටක වම දකුණ මෙනෙහි කරන්නේත් නැතුව ඔසවන තමනවත් නැතුව දුව ටිකක් කරලා ධක්මං කරලා ඔසවන යවන ගමන කිරිම යන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. මම මේ හිතුවක් කර වෙන්න කියනවා නෙවෙයි. ඒකට මෙනෙහි නොකරමත් යන්න පුළුවන්. එතකොට අපි අර ක්‍රමිකව ගිය ගමන හුරුහරහ එහෙම නැත්නම් අපිට ලැබිච්ච අත්දැකීම හරහා යනවා. ඉතින් පරියන්ගිට ගියාට පස්සේ බලන්න ආනාපාන යම් වෙලාවකට තුනි වෙලා ගියාට පස්සේ තමයි සාන්තියක් හම්බෙලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා නම් ඔසෝන යවන තමනා මට්ටමේ වගේ සාන්තිය උඩ තව මොන චිත්තානුපසනාවද මේක මේකේ සිලබස් එකක් කව කරන්න හදනවාද එහෙම සමසිත ගැටලුවක් වෙච්ච නිසා තමයි ඔබ ගැටලුවක් දාගන්නේ ඇයි? අපිට බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන්නේ තමෙන තියෙන අසහනේ අඩු වෙනවා නම් ආතතිය අඩු වෙනවා නම් ඒ පාරේ යන්න. මේ කායනපසන වල චිත්තානපසන විභාගෙට ලියන්න ඕනේ ඊට පස්සේ වේදනානපසන විභාගෙට ලියන්න. ඒ ඔක්කොම මේ මොළුව නරක කරගත්ත ප්‍රශ්නනේ. අපිට මේ දුක තේරෙන්නේ නැහැ සංසාර දුක තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් වෙන සිලබස් එකක් කරන්න ආද. ඉතින් ඒ නිසා හොඳට බලන්න අර සක්මණෙන් ගත්ත ආදර්ශයේ හැටියට වාඩි වුණාට පස්සේ තමයි ආනාපාන වැටෙනවනේ ඒක කෙලෙසියක්. ඊට පස්සේ ආනාපාන ගෙවිලා කියන කෙලෙසෙ ගෙවුණා. දැන් මේක ඉඳගෙන තව කෙලෙසියක් දාගන්න හදනවා. චිත්තානුපස්සනාව දාගන්න ඕනද ඉබේ එයිද අරහමතුරු මොනවද කියන්නේ ඔබ අහමතුරු මොකද්ද කියන්නේ කියලා අර ලැබිච්ච ඒ ස්පාසුව බුද්ධ විඳින්න දෙන්නේ නැතුව නැත්නම් ඒක සිද්ධි වෙන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒක භාවිත වෙන්න දෙන්නේ නැතුව ඊගායක දාගන්න හදනවා. ඉතින් මට කතා කරන්න ඕනේ ඒ පොයින්ට් එක විතරයි. ඒකයි මම ওই සක්මන ඇදලා ගත්තේ. නිසා භාවනා කරන යෝගාවචරය දන්නේ නැත්නම් අපි මේ ගමන තියෙන්නේ අසහන තීරී දුක්ඛත තැනක ඉඳලා අසහනේ අඩු තැනට යෑමක්. ආතතිය අඩු තැනට යෑමක්. ආතතිය නැති කරන්න බෑ. එහෙනම් නිවම්ම දකින්න ඕනේ. ඒ කියන්නේ අරහත් වෙන්න ඕනේ. එයාට අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ඒ අඩු එකට හුරු කරන්න ඉස්සෙල්ලා තව එකක් දාගත්තොත් මේ ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න හදන තියෙන අවුල ඔය බටේට මානසික විද්‍යාව හොයා ගන්නකොට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලොකු විප්ලවීය වෙනසක් ආ දෙයන්ගේ නියමයක් තොටයි පැත්තක ලෙඩක් වෙච්චා මානසික ලකව සුව කරන්න පුළුවන්. මම ගොඩක් කැප වෙලා සුව කරා. අන්තිමට එයා කිව්වා මානසික වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ හිස්ටරික් ට්‍රෝමා කියන්නේ බේර ගන්න බැරි තරම් ඔළුව පොපුරන්න තරම් එන මානසික අසහනේ එදිනෙදා day to day unsatisfactoriness අඩු කරලා දෙන්න පුළුවන්. ඛණ්ඩ පුළුවන් මට්ටමට අඩු කරලා දෙන එක විතරයි මානසික රෝගයෙන් කරන්න පුළුවන්. ඔය කර්ම රෝග නැතිකරන්න, තමන්ගේ බැහි නැතිකරන්න මානසික රෝග වල වෙදකම් කරලා බෑ. ඊට පස්සේ ඛණ්ඩ පුළුවන් මට්ටමට ආවට පස්සේ දැන් අරතරම්ම දරුණු தත්ත්ව නැති නිසා මේක ඒක ලොකු දෙයක් කියලා ඉන්න ඕනේ. මේකත් නැති කරන්න හැදුවයි කියලා කියන්නේ කවදාකවත් වෙන්නේ නැති බරක් තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා කායනපසනාව තුල නැත්නම් අපි කිව්ව තානාපාන සතිය තුල ඔක්කොම සිද්ධ වෙනවා. අපිට ඕනේ මේ මේක කරන මම අයින් කරන්නනේ. මේකට තියෙන මාන්නේ අයින් කරන්නනේ. එහෙම නැත්නම් තෘෂ්ණාව අයින් කරන නිසා ආනපන තුනි වුණා නම් ඒක ඇත්තටම මේ උපාසකම්මගේ දක්ෂකමක් නෙවෙයි. ඒ භාවනාව කිව්තු බුදුහමරගේ දක්ෂකම. අපි දක්ෂකම වෙන්න ඕනේ මේ පෑදී දෙයට බොරදීෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා මේ හැදිච්ච පෑදීදී තියාගන්න. ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියලා අහුවොත් කියන්නේ මොකුත් කරන්නේ නැතුව ඉන්න එක තමයි කළ යුත්තේ. ඒක තමයි බැරිම දේ. ඒක කොහොමඩක්වත් හේතු ගන්නන්න බෑ. රබ්බපාපස්ස අකරණම් කියන පාඨය මොන තාරෙන්වත් තේරුම් කරන්න බෑ. සියලු බුදුසංඝ අනුශාසනා මොකද්ද? පවෙන් බැල කියක්. ඊට පස්සේ පින් කරන්න හදන එකක් පවක්. පැහිය වෙන්න හදන එකක් පවක්. ඉක්මන් වෙන්න හදන එකක් පවක්. මේ එක්කෙනෙකුට ගසලා බැන්නට මේ සේරටම ගහන්නේ මම මේක සැරේ. <laughs> ඒ නිසා අපි සංසාරේ දුක දන්නවනම් අපිට මේ හම්බෙච්ච ස්පාසුව තුල පොඩ්ඩක් එක පදන් වෙන්න. ඒ පොඩ්ඩක් එක තමන්ගේ බුද්ධිය සින්න වෙන්න අරින්න ඉක්මනටම ඊගා පාඩම් පන්ති අරගෙන සිලබස් කවර් කරන්න යන ටියුෂන් පන්තියක් නෙවෙයි මේක. සාමාන්‍ය ගමනක් තියෙන නිසා මේ ලැබිච්ච తত্ত্বය තමන්ගේ ගෙදර බවට හැබැයි නිවන බවටපත් වෙනකන් හොඳට කරන්න ඒකේ ඒකේ දක්ෂකම දියුණු කරා ඉඳගත්ත ගමම්ම වගේ සාන්ත වෙන තත්ත්වෙට ඉඳගත්ත ගමම්ම වගේ ආනාපාන තුනියෙන් තත්ත්ව පුරුදු කරලා වැඩි වේලාවක් ඉන්න දෙන්න හිතට මොනම දෙයක්වත් පිටින් නොදා. ඒකට කියලා තියෙන්නේ යේ ලෝකේ උපය උපාදානා චේතස අදිත්‍යානාබිනිවේසා ති පජහන්තෝ විරමතින උපාදයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනබිරත සංඥා කිසිම සංස්කාරයක් මේකට දාන්න බෑ. දානකොටම මම යවතන. දානකොටම තස් මේ මහන්නේ එතන. දානකොටම තෘෂ්ණාව එතන. ඒ නිසා බලන්න මෙතන ගිහිල්ලා මොනවක්වත් නැහැ ඉන්නේ. ඒක නිසා වාග් බහුල්‍ය තාම වැඩි. හරියට ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රශ්න තේරුම් ගන්න. හැබැයි අගේ කරන සෙනඟ වෙනුවෙන් නැගිටලා මයික් එක අතට එකක් දෙක. එහෙම නැත්නම් ওই ප්‍රශ්නෙත් අපේ අතට දාලා යනවනේ. ඉතින් එතකොට හැබැයි වෙන්නේ මම පුද්ගලිකව ගැහුවා වගේ වෙන්නේ ඉතින් මට නම් එහෙම ගහන්න ඕන කමක් නැහැ. ඉතින් ගණන් ගන්නත් එපා වුණා. මොකද අනික් කට්ටියට රිදෙන්නේ නැහැ කියලාට ගැහුවේ නැත්තම්. හැබැයි මේ gedara තියෙන මුවාමට ගහනවා කැලෙහින්න මුවාට නෙමෙයි මේ ගහන්නේ. ඒ ගහන්නේ ඔක්කොටම රිදෙන්නම තමයි ගහන්නේ. කොහමද දැන් මේ ආපු ප්‍රශ්නට උත්තරේ හම්බුනා කියලා හිතනවද? උත්තරේ හම්බුනා කියලා හිතනවද? කියන්න බෑ නම් වෙච්ච උත්තරේ මොකද්ද කොහොමද තේරුම් ගත්තේ කියලා? චිත්තානුපස්සනාව ගැන හිතන්න එපා. ආනාපාන සතිය තුල මේ මේ භාවනා අනිත් හතරම සිද්ධ වෙනවා. කෙලෙස් ඉවර කරලා තව කෙලෙසයක් අරගන්න එපා කිව්වා. ආනාපාන සතියෙන් හිත සැහැල්ලු වෙලා කය සැහැල්ලු වෙනවා නම් එතන ඉඳ නැවත ආය චිත්තානුපස්සනාවට යන්න එපා. එතනදී ආය කෙලෙස් කෙලෙසක් ආය කෙලෙස් අරගන්න එපා කිව්වා. ඒක ඒක ඒක මම අනුමත කරනවා. ඒක තමයි මම අදහස් කරපු දේ. ඒ හම්බෙච්ච විවේකයේ පදන් වෙනකම්. ඒ හම්බෙච්ච විවිකේ Tamanට තමන්ගේ නිවස, තමන්ගේ හැබෑ නිවහන බවට පත් වෙනකම් මෙන්න දෙයකට යන්න එපා. ඉතින්ටපත් වෙච්ච ගමන් භාවනාචින් ඊගා පඬරපට ගෙනියනවා. හොඳයි. නේද ගරුතර ස්වාමි වහන්සේ මම ආනාපානසති භාවනාව දිගටම කරගෙන යන අතර හුස්ම ඉහළ පහළ ගැනීමේදී ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වේගෙන සියුම් වේගෙන ගොස් පසුව නතර වෙනවා කිසිම දෙයක් දැනීමක් නැහැ සෑහෙන වේලාවක් ඉඳ පුළුවන් හිස සිත තදවෙන හිස තදවෙන ගතියකුත් දැනෙනවා. නැවත හුස්ම රැල්ලට හිත යොමු කර භාවනාවේ යෙදුනාට කමක් නැද්ද? දැන ගැනීමට කැමති. මේ කියපේ කනත් මේ ඔලුව උස්සන්න කැමතිද මම ටොක්ක් අක්කන්න. ඒ කිය ප්‍රශ්න ලියපේ කන කැමතිද මේ විත්තිකුදුර නගින්න? මම නම් කැමතියි හැබැයි කවුරු හරි බුටි කන්දර ගමන ඉදිරිපත් වෙන එකට මම කැමතියි. නෑ කවුරක්වත් නෑ ඉතින් මම කැමති දැනගන්න මේ ඉස්සෙල්ලා ප්‍රශ්න විසඳුපෙකින් තමන්ගේ ප්‍රශ්න උත්තර ලැබුණාද කියලා ඉතින් දැන් අහන්න කාගෙත් නෑනේ කයින් අහන්න ඉතින් දැන් මේ ගත්ත වෙලාවෙන් තමන්ගේ ප්‍රශ්න උත්තර ලැබුණාද නැද්ද කියන එක තිය නැත්නම් මට ආය අර රෙකෝඩ් එක ආය දාන්න වෙනවා ඒ ක්ලිප් එකම දාන්න වෙනවා tempat උනාට පස්සේ පෑදි දියට පොරදියේක් වෙන්න එපා අම්මා නැදින් අපට බඩගිනි වෙන්න එපා කියන එක තමයි කියන්නේ ඉතින් මම ඉල්ලීමක් කරනවා ඉදිරියපත් වෙන්න කියලා නැත්තම් ඉස්සර උත්තරේ තෑමකටපත් වෙන්නේ කියලා කියන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ අද දින ඔබ වහන්සේ විසින් මෙහෙවන ලද පරයන්ක භාවනාවේදී මුල සිටම ඊතා සිහියෙන් ආස්වාසය හා ප්‍රාස්වාසය පිළිබඳ පරීක්ෂාකාරී වූ අතර එය වෙනදා පහසුවෙන් පටන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවිය. විතික ආස්වාසය හා ප්‍රාශ්වාසය අඟල් 6ක් පමණ අරයක් සහිත වෘත්තයක් ලෙස ක්‍රමක්‍රමේ ඒ ඊතා සියුම් වෘත්තයක් ලෙසද විටක එය එකම ලක්ෂ්‍යයක් ලෙසද විටක එම වෘත්තය ඊටාම වේගයෙන්ද ඊටාම මන්දගාමීන්ද ගමන් කෙරුණි. තවත් විටක එම්බ්‍රොයිඩර් මැෂින් හෝ ටේලර් මැෂින් එකේ ඉදිකටුව වැඩ කරන ආකාරයට තිරස්ස ඉදිකටුවකටත් වඩා සියුම් ඊටමත් වේගයෙන් ආස්වාස් ප්‍රාස්වාස් සිඳුයි. තවත් විටක ආශ්වාසයේ ඊතා වේගයෙන් තිරස්ව ප්‍රාශ්වාසයේ ඊට ලම්බකව සිරස්වද කුළුමීමේකු පිඹින්නක් මෙන් විය. නාසිකාග්‍රය මත ඒ කියන්නේ වරහන්තර තින උසාවස නාසයාග සිත සමාධිගත වූ අවස්ථාවක ආශ්වාසය ප්‍රාශ්වාසය නොදිරුණු අතර ඒ අවස්ථාවේදී උදරය පිම්බීම හැකිලිම ඊ타මත්ම සංගමයෙන් සිදුවිය. ගරු ස්වාමි වහන්සේ මායන මාර්ගයේ නිවර්දය පහදා දෙන්න. තව ටිකක් තියෙන ස්වාමි වහන්සේ ගරු ස්වාමි වහන්සේ විසින් යෝගාචර ස්වාමි වහන්සේ ළමකට අනුශාසනා කරන ලද ලද්දේ සටන පරදින අවස්ථාව සහ සටන පාවා දෙන අවස්ථාව පැහැදිලිව හඳුනා ගන්නා ලෙසය. මේට පෙර මා නිතර නිතර ඉරියව්ව මාරු කරන ලද අතර ඔබ වහන්සේගේම අනුශාසනා වේදී ඉරියව්ව පරියන්කයක් භාවනාව අවසන් වන තෙක් සිටීමට මාහට විශාල පිටුවහලක් විය. එකම ඉරියව්වක් පරයන්ක සමග. රචනලී මෙච්චර දක්ෂකමක් නැහැ නමුත් උත්සාහ කළා තිනවා සංනිවේදනය කරන්න තොරතුරු ප්‍රමාණවත් ඒ පැයක් එක දිගට ආනාපාන දිහා බලා ඉන්නකොට සතිය පිහිටියා නම් ආනාපානේ ඒකේ තතහං ආකාර සහ ස්වභාව ලක්ෂණ කියලා පැතිකඩ තුනක් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒකට ආනාපාන ඉහළ පහළ යන එකක් නෑ. ඉදිකට්ටක් වගේ කියලා පෙන්නේ අපි කියනවා සටහනක් දැකීම. ඉදිකට්ට ඉහළ පහළ යනවා කියන කියනවා ආකාර දැකීමක්. නැත්නම් ඉදිකට්ට පැත්තෙන් පැත්තට වදිනවා කියනවා ආකාර දැකීමක්. ඉතින් මේ ආනාපානෙට සටහන් ලක්ෂයක්කුත් එකක් තියෙනවා. ආකාර ලක්ෂිකුත් එකක් තියෙනවා. ඒ හැමදේම පේන්නේ අනිත්‍ය සංඥාවෙන් බැලුවම විතරයි. එකම ආකාරය තියෙන එක මෙහෙම පේන්න ඕනේ කියලා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් මේවා පේන්න පේන්න බය හිතෙනවා. පේන්න පේන්න හිතන සතිය කැඩිලා මේ එක මානපානේ කොහොමද විවිධ ආකාර විවිධ රටහන් ගන්න කියලා. ඒ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී මේ සටහන් ආකාර පෙන්නන වෙලාවේදී භාවනාවට දක්විච්ච අනුග්‍රහය තමයි අනිත්‍ය සංඥාවෙන් බලන්න. ඕනම ආකාරයක් ආනපනේ ගන්න පුළුවන්. ඕනම සටහනක් ගන්න පුළුවන්. එතකොට අන්තිමට පේනවා මේක වලාකුලක් වගේ වේගෙන් වැඩ කරන ක්‍රියාවලියක් මිස ඔක්කොම සම්තතියක් බවට පත් වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා ඒක තමයි ඒකේ ස්වභාවය. මේකට යෝගාවචරයේ අනුග්‍රහ දක්වනකොට උගෝ දෙනෙක් මේක බය වෙනවා. ඇයි මෙච්චර මේ ආනාපාන එක එක පැති කරගන්නේ? ඇයි මේ වගේ එක හැඩගන්නේ, ආකාර ගන්න කියලා අපි අර තියෙන ඔලමුලකම නිත්‍ය සංඥාව නිසා මේවට අපි හරස් කපනවා. මේවා අපි බයට සලකනවා. එහෙම නැත්නම් මේවා අපි සතිය ගන්නවා කියලා සලකනවා. මේ කියන කෙනා තැහෙන දුරට එහෙම කරන්නේ නැතුව මේ සටහන් සාකාර දැකලා තියෙන හැබැයි මදි ගතිය පේනවා. මේට වැඩිය මේකේ සටහන් පෙනේවි. මේට වැඩිය ආකාර පෙනේවි අන්තිමේ ඔක්කොම තාම වේගෙන් තකබඹර කරකෙන්න වගේ සංතතියක් විදිහට පේන්න පටන් ගන්නකොට තමයි ආනපනේ අපි සමහරට නොපෙනී ගියා නොදැනී ගියා කියන අවස්ථාව. අන්න එතෙන්ද ගිහිල්ලා මේකට මොනවාක්වත් පිටින් දාන්න නැතුව බලහන් ඉන්න පුළුවන් නම් තමන්න තේරෙන පටන් අර ගන්නවා. මෙච්චරයි මට කල යුත්තේ තියෙන්නේ මින් එහාට භාවනාවක් කරනවා. මින් එහාට ඒක භාවනා විශ්ි භාවනාවක් කරනවා. කොයි වෙලාවෙ පටන් ගත්තත් ඔතෙන් නිකන් තල්ලුවක් දෙන්න ඕනේ. නිකන් පුෂ් බයිසිකල් එකක් වගේ. බයිසිකල් සෑහෙන වේගයක් කරනකම් අපි තල්ලු කරගෙන ගිහලා තමයි නගින්නේ. නැග්ගට පස්සේ ඒක වේගي ගන්නවා. ඒක නිසා මේ යන ක්‍රමය හොඳයි. මේ දක්වා අනුග්‍රහ කරලා තියෙන ක්‍රමෙත් හොඳයි කියලා හිතෙනවා. නමුත් අත්දැකීම් වල මධ්‍යගතියක් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට විචල්්‍ය සාධක වෙනස් කරන්න එපා. පුළුවන් තරම් ඒ යන ගමන්ට හැල්මේ අnderින්ද ඉරියව මාරු කරන්නේත් නැතුව එනතන අලුතෙන් අදහස් දාන්නෙත් නැතුව මේකට බය තැක ඇති කරන්නේත් නැතුව ඒ වේගයෙන් වැඩ කරන සන්තතියට ආවට පස්සේ නින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව මේකට අනුග්‍රහ කරනවා කියන්නේ මොනම පිනක් කරලවත් හරියන්නේ මේකම කරලා ඉගෙන ගන්න. ඒක නිසා මේක මේ මේ භාවනා වැඩමුළුවෙන් ගත්ත ප්‍රතිඵලයක් නෙවෙයි මේක. gedirin ගෙන ආපු එකක්. මේ අපි මේ භාවනා වැඩමුළුවේ කර පොඩක් ගැම්මක්, ජවයක්, තුරණයක් දෙන වෙලාව ආන්නේ විදිහට අනුග්‍රහ කරලා ඒ සතහන් ආකාර ගෙවම් කරගෙන ස්වභාව ලක්ෂණ වැටහෙනකන් පුළුවන් තරම් තමන්ගේ අනුග්‍රහය ධෛර්යය දීලා ඊට පස්සේ ඒක ඒක විසින්ම කෙරීගෙන යන හැටි එහෙම නැත්නම් ඒ ස්වයන් සිද්ධව වෙන්න අතර හැටි කරන්න ගියාට පස්සේ තමන්න තේරෙන පටන් අරගනි භාවනා විශ්ින් භාවනා කෙරීගෙන යනවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනික භාවනා යෝගියෙක් නමුත් මට මීට පෙරත් වෙනත් ආයතනවල භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත්තෙමි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම සක්මන් භාවනාවෙන් අනතුරුව පරයන්ක සඳහා වාඩි වී කය දෙස නිසල්මන්ව බලා සිටින විට විනාඩි කිහිපයකදීම මට හුස්ම රැල්ල දැනීමට පටන් ගන්නවා. ඒ අනුව නාසිකාග්‍රයේ සිත පිහිටුවා හුස්ම දෙස බලා සිටින විට ඒ කෙමෙන් තුනී වී නැති වී යයි. ඒ සමගම කහපැහැති ආලෝක දෙකක් මතුවී එක් ආලෝකයක් බවට පත්වේ. එවිට හුස්ම රැල්ල නැති වී ඇති නිසා මම එම ආලෝකය නිරීක්ෂණය කරමි. ඉම අවස්ථාවේ මට කයේ තද ගතියක්, සැලෙය නොහැකි ගතියක් දැනේ. නමුත් සිත සංසුන්ව නිවුණු ස්වභාවයකින් පවතී. එම ආලෝකය අඩු වැඩි වෙමින් ඉදිරියට පිටුපසට ගමන් කරන බවද එසේම පැහැය සුදු නිල් රතු පැහැයට හුරු තැඹිලි ලෙස වෙනස් වන බවද දැනේ. එසේම එක් අවස්ථාවක එම ආලෝකයේ ඊට වැඩි වී මා එම ආලෝකයෙන් වසා සිටනවා මෙන් දැනුනි. ඒ මොහොතේ විශාල ප්‍රීතියක් සොයක් දැනුනි. එලෙස විනාඩි 5ක් පමණ තිබෙන්නට ඇත. සම්පූර්ණ භාවනාව විනාඩි 45ක් පමණ වේලාවක් තිබෙන්නට ඇත. ආලෝකය නිරීක්ෂණය කරන අතරතුර සුසුම් රැල්ල නැවත මතුවේ. එවිට මම හුස්ම නිරීක්ෂණය කරමි. නමුත් ඊතා සුළු වේලාවකින් එය නැති වී යයි. මෙලෙස කීප වාරයක්ම සිදුවේ. නමුත් කල්ගත වන විට හුස්ම රැල්ල එසේ දැනීම එය දැනීමද නැති වී යයි. එසේම සිතුවිලිද මතුවී ඇතැම් විට සිතුවිලි අවසන් වීමටත් පෙර නැති වී යයි. එසේම ශබ්දයද නොඇසෙන්නේ නොවේ. නමුත් ඒ භාවනාවට බාධාවක් නොවේ. ඔබ වහන්සේට නිර්වාණ සුව දීර්ඝායුෂ මෙන්ම මෙම ශාසනික සේවයේ ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. මට භාවනාව මම භාවනාව සිදු කරන ආකාරය නිවැරදිව දැන ගැනීමට කැමැත්තෙමි. එමෙන්ම ස්වාමි වහන්සේ ආලෝකය නිරීක්ෂණය කිරීමට සුස්තයි හා ඔබ වහන්සේගේ කමඨහම මෙත් සිතින් අයතිමි. නේ ඒ වෙලාවේදී අරමුණේම එක ආකාරයක් තමයි මේ ආලෝක සංඥා මතුවෙන එක. එතකොට අරමුණ නැති වෙලානේ අපි කියන්නේ මේ ආනාපානේ. නැති වෙලා ආලෝකේ තියෙනවා. ඒ නිසා අපි ඒක තියාගෙන ඉන්නවා මේ අර ආනාපානේ ඉඳලා ආලෝකේ දක්වා ආපු ගමන මාර්ගයේ පෙත නැත්නම් සතිය අඛණ්ඩ භාවයේ දන්න නිසා මේක තියාගෙන ඉන්නවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට තමයි තේරෙනවා මේ ආනාපානයේ මේක ආකාරයක් තමයි මේ පේන්නේ කියලා. එහෙම හැකයක් තියෙනවා මේ වගේ තැනකදී Tamanට මේ මේ ආනාපානීයම ආකාරයක්ද මේක නැත්නම් මේක දිහා බලනකොට කෙලෙසයක් එන්න පුළුවන්ද නැත්නම් මේක වැරදිලාද කියලා දන්නවනම් ඒ වෙලාවට Tamanට විශේෂයෙන්ම හැකියාවක් තියෙනවා විතරක් ඉන්න ඉරියවට හිත දාන්න. සැක නැත්තම් යන්න හරි. ඉතින් මේක හරීම මේ මේ තාක්ෂණිකව තේරුම් ගන්න ඕනේ සැක තියෙනවා නම් විතරයි අපි උරගා බැලීමක් කරන්නේ. තමන් ඉන්න ඉරියවට බලන්න මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආලෝකය දිහා බැලුවත් එකයි නැතත් එකයි භවනා යනවා. ඒක නැත්තම් යකෙක් දැක්කත්, පෙරේතෙක් දැක්කත්, සිංහියෙක් දැක්කත්, බුදුහාමර දැක්කත්, දේවදත්ත දැක්කත් කඩාගෙන යන එකයි තියෙන්නේ. ඒ පේන මොනම දෙයකත් මොනම ඉඟියක්වත් නැහැ. මේවා මේ හිතේ තියෙන මේ සංඥා ඒවා ඉතින් මේ හීන වගේ තමයි කියන්නේ. ඒවා එක එක ලීලාවල්. එහෙම නැත්නම් මිරිඟු. ඔව්වගේ නිමිති නැහැ. ඒක තිබුණාට කමන්නේ නැහැ. ඒක තියෙනවනම් ඉරියව් බලන්න එන්නේ හොඳම වැඩේ තමයි කාය ජීවිත නිර්පේක්ෂව ওই දිගට යන්නන්න එක තමයි මේ වෙලාවේදී යෝගාවචරයෙන් කරන්න තියෙන හොඳම වැඩේ. ලිඛිත ප්‍රශ්න එපමණ සංවාස. අපිට තව විනාඩි 10ක විතර කාලයක් විතරලා තියෙනවා අපි යොදාගත්තේ දෙක වෙනකන් කියලා කෙසේ නමුත් මම වැඩමුළු සංවිධායකවරියට අපේ 60 පිළි රෝට බෙලිච්චට ඇනි චෙක් කරලා ස්තුතිවන්ත වෙනවා මොකද ලියන ප්‍රශ්න පිළිවෙලක් කරගෙන තියෙනවා ඉතින් මම තමයි ඒක වැඩියෙන්ම වාසි ලබන්නේ ඒව නැත්නම් ඉතින් මයින් අනම්මනම් අහගන්න ඉතින් මේ නිසා තමයි අරුණට හිතාගෙන ආපු ප්‍රශ්න අහන්න බැරි වෙන්නේ නැති නමුත් අපි යන පාර හරි නිසා හැම දිනාගේම මනසවල සතුට නැති වුණාට ආදර්ශයක් ත්‍යාගන ඉදිරියට යනවා. ඉදිරියට ඒ නිසා මම මේ දීප ආදර්ශය අනුව හැම කෙනාටම හැම ආරෝ කෙනාටම රිස්ටික් ඕගනයිසර්ටම ඉස්සරහට බනින්න වග බලා ගන්නවා. එතකොට හැදෙනවා. කෙසේ නමුත් අවිනාඩි 10ක් තියෙනවා කාට හරි අවශ්‍ය නම් සභාවට කල් ලැබපු ප්‍රශ්න මතින් හෝ එන තමයි දීප උත්තර මතින් හෝ මොනවාරි ගැළපෙන අපිට පිළිසෙට ගැළපෙන ප්‍රශ්නක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා හිටනවා. අවසරයි හාඳුරු. මට මේ දැනගන්න ඕනේ මම පිම්බීම් හැකිරීම ටික කලක් පුරුදු කරා. ඇත්තටම මේ දැන් මට ඕනකම තියෙනවා මේ නහයට ආනාපාන සතිය වඩන්න. මේකත් අර ආශාවත් එක්ක ඉන්න ප්‍රශ්නයක් වෙයිද? මේ මොකද මම ඉස්සෙල්ලා ආනාපාන සතිය වැඩුවා. මේ බිම්බීම් හැකිලීමට වඩා මම හිතනවා මට ආනා නහය මේ නහය කෙරෙහි අවධානය යොමු කරනකොට tempat බවක් සැහැල්ලුවක් දෙන්නවා කියලා. හරි එතකොට මට කැමැති ප්‍රශ්නට උත්තරයක් දෙන්න නම් බිම්බීම හැකිලිම කරනකොට මොනවද බිම්බීම හැකිලිම කියලා අත්දකින්නේ ආනාපානයේ වශයෙන් මොකක්ද අත්දකින්නේ කියන අත්දැකීම් දෙකකින් විතරයි මට උත්තර දෙන්න පුළුවන්. ඔය ඔය කරු ප්‍රකාශය තුල අත්දැකීම් නැහැ. එහෙම පිම්බීම් හැකිලීම් තුළදී පිම්බීම් හැකිලීම් නොදිනී යන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මට උනේ දැනෙන වෙලාවේ මොකද්ද දැනෙන්නේ කියන්නේ. නොදන්න දුරදැන මට්ටමට එනවා කියන එක මම විරුද්ධ වෙනව නෙවෙයි. යම් වෙලාවක මම දැන් ඉන්නේ හිතවිදොර නෙමෙයි, සද්ද නොර නෙවෙයි, වේදනාව නෙමෙයි, සක්මනේ නෙවෙයි. මං ඉන්නේ පිම්බීම හැකිලිම කියලා දන්නේ කොහොමද? පිම්බීම හැකිලිම ඉන්න ඒ වෙලාවේ දැනෙන ස්වභාවය මට දැනගන්න ඕනේ ඒක තමයි. ඒක තමයි මම අත්දැකීම කියන්නේ. ඒක තමයි මම අත්විඳීම කියලා කියන්නේ. ඒකෙන් විතරයි මට තීන්දුවක් කරන්න පුළුවන්. ඒකේ ඒකේ හෙළියුනේ නැත්තම් මට තොරතුරු නෑ. එහෙම. ආ ඒ වෙලාවේ සැහැල්ලුව තියෙනවා. නෑ නෑ මට සැහැල්ලුව එපා. මට ඕනේ බිම්බීම හැකිලිම දැනෙන්න හැටි. මට ශබ්ද දැනෙන්න හැටි, වේදනා දැනෙන්න හැටි, සැහැල්ලුව දැනෙන්න මොකුත් ඒවා. මට ඕන කරලා තියෙන්නේ මූල කර්මස්ථානේ. මේ ප්‍රධාන නළුවා. එයා පේන වෙලාවේ කොයි විදිහටද පේන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් ආනාපානයට හිත ගිය වෙලාවක කොහොමද දන්නේ බිම්බි මැකිලිම නෙවෙයි දැන් ආනාපානෙ තියෙන්නේ. මොකක් දැකලා මොකක් අත්විඳලාද මොකක් මුලිච්ච වුණාමද දන්නේ ආනාපානෙ දැන් ඉන්නවයි කියලා. ඒ කියන්නේ හාරොද මූල කර්මස්ථානයේ හිත යොමන්න පුළුවන් සතිය තියෙනවා. නෑ නෑ මූල කර්මත්තානේ කියන්නේ බෑ. දැන් මොකද්ද කර්මත්තානේ කියන්නේ ආනාපානද පිම්බිමයි කියන්නේ. ඒකට හිත ගියා නම් මේ දෙකෙන් එකක නැත්තම් දෙකේම අත්විඳින දේ විතරයි මට ඒච්චරම මේ කමටහන් සුද්ධ කරන්න මට වෙන කාගවත් ජාතකේවත් පැන දාතිකේවත් වන්දේවත් මොකක්වත් එපා. භාවනා කරනකොට අත්විඳින දේ මට පුළුවන් මම හිතනවා මට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා අත්දැකීම. නැත්තම් මට මට තේරුමක් නැහැ. ආඳුරු කියන්නේ ඒ හරි හැබැයි මට ඒක අවබෝධයක් නෑ මේ අවබෝධයක් නැත්තම් එකින් එකට මාරු වෙන්න තියෙන උමනා මොකක්ද? එකක්වත් අල්ලගෙන නැත්තම් තව එකක හොඳ නරක කියන්න අපිට අපි මොකෙන් බලලා කියන්නේ ආයසුතුටවත් බැරි නම් මම කොහෙන් කියන්නේ. එහෙමයි. මම කල්පනා කරන්නේ සතිය තියෙනවා නම් ඒ නේ නේ සතිය තියෙනවා කියන්නේ ඒ අරමුණ ඉදිරියපත් වෙච්චා මොකද්ද දැනෙනවා කියන තමයි සතිය තියෙනවා. ඒක කියා ගන්න බැරි නම් මම දන්නවා අත්දැකලා කියන්න බැරි ඇත්තොත් ඉන්නවා. නමුත් ඒක කියා ගන්න බැන්නම් ඉතින් තව කෙනෙකුට ওই ප්‍රශ්නට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. sannivedana වෙන්නේ නැහැ. අනුරාධ ගිහලා දොස්තර ගහත් ළඟට ගිහලා ගෑවට හරියන්නේ නැහැ. මට කකුන් දෙන බඩේ කියලා කියන්න එපා. නැත්නම් දොස්තර මහතර බඩේ කකමන්නේ අපේ ඉන්න කිසිම කෙනෙකුට රෝග ලක්ෂණ කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මැෂින් එකට දාපම හරියයි. ටෙක්නීෂියන් දාපම හරියයි. ඔය එක මැෂින් එකකට බෑ. ඔක්කොම තියෙන සල්ලි කරන්න විතරයි. පරණ වෙද්දු ගියාම ලෙඩත් එක්ක කතා කරලා ලෙඩේ අල්ලන්නේ. දැන් නෑ ඒක ටෙක්නීෂියන් දාලා අර ටෙස්ට් එක මේ ටෙස්ට් එක කරපුවාම බිල එනවා. ලෙඩාට තනියපයි ගෙදර ඉන්න කට්ටියට heart attack. ඒ නිසා කමඨාන් සුද්ධ කරන්න ගියාම අන්නම් මනම් බයිලා කතා කරනවා. උස්ම ගන්නකොට කොහොමද වැටෙන්නේ කියන්නේ ගියාම ගොළු වෙනවා. පිම්බි මැකිලිම කරනවලු. පිම්බි මැකිලිකට වැටෙන්නේ මොකද්ද කියලාම ගොළු වෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරලා තියෙන්නේ රෝග ලක්ෂණ කියන්නේ නැතුව අහනින් කරන සම්බන්ධීකරණයක් එන්නේ ඒකමයි ඔය අපි මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ වාර්තාවක් ක්‍රමයක් කරලා දීලා ඒක කියලා දෙන්න හදන්නේ ඒ නිසා හුඟව දෙනකොට ඒක ඇත්තටම සැර වැඩි. එතන ගියාට පස්සේ බුරුම් සාංශ කියනවා අපි ආධුනිකයේ ගොඩාක් බලාපොරොත්තු වෙන වැඩි. ඒක ආධුනිකට හරි සැරයි. කියන්නේ හිතා ගන්න බැරි තරම්. ඔය කොච්චර PhD ඩබල් ડોක්ටර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා වුණත් අත්දකින්න දෙය කියන කාටවත් බෑ. ඒ නිසා අපි රිට්‍රීට් ඕගනයිස් කරලා උදව් ඉල්ලනවා. ප්‍රශ්න කියවන එකනගේ උදව් ඉල්ලනවා. ධර්ම සාකච්ඡාවෙත් උදව් කරනවා. පත්‍රිකාවකුත් තියලා දෙනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්නේ මොකෙන්ද කියන්නේ. හරි හරි. මම ඒක ලියලා දෙන්නම්. ඒක පහසුවක් වෙනවා. ඔබ වහන්සේ අහන ප්‍රශ්නේ. ආ ඒක දැන් කියන්න පුළුවන් නම් මතක් කරගන්න ආනාපානෙ පිම්බීම හැකිලිමෙන් ආනාපානෙ යන්නේ ඉස්සරලා එකක හරි කමන්නේ අත්දකලා කියා ගන්න බැරි නම් අපි අරමුණු වැඩි කරයි කියලා අපිට ලාභයක් නෙවෙයි සංකීර්ණතාවය සංක්‍රතාවයනේ වැඩි වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්නේ තියෙන බෞද්ධයාට විතරයි. කවවම කවදාකවත් කතෝලිකට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. පොඩි දරුවෙකුටවත් ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි දන්නවා වැඩිකමයි ප්‍රශ්නේ. ආනාපානෙ නිකන් දෙන්නේ හිමි වැකිලෙන් නිකන් දෙන්නේ දෙකම ගන්න වැඩි කියලා. මේ එකක්වත් නැතුව ඉන්න කෙනාට ඒකත් දකින්න නැතුව තව එකට යන්න හදන ගතිය මේ ඔක්කොම නිකන් දෙන නිසා දෙමළ පත්‍රය හරි ගවන්න ඔය කියවනවා. අපේ සංඝයා අපේ සංඝයා මේ ගියන්ට ගියන්ට නායකත්වයක් දෙන්න ඉන්න සංඝයාගේ එල්ලේ නැතිකම දිහා බලනකොට මොකක්ක කියන්න බැරි ඉතින් අපේ කම්පැනි එකක් තියෙන. ඒකට ඥානසිරි අනුදරු කියනවා ආර්යරත්න මහත්තයා ඇවිල්ලා හැමදාම කියනවලු සරුවෝදේ බලන්න බලන්න හාමුදුරනේ මේ සංඝයා පිස්සු කියන්නේ නැහැ කියලා. මහත්තු ඉතින් මොකද කරන්නේ අපේ කොම්පැනි කට්ටියනේ තිබු ඇලියකුනේ නැහැ බිලියෙන් වහගෙන අපි යන් කියලා. ඉතින් ගීයන්ට නායකත්වය දෙන්න ඉන්න කට්ටියක් මේ. ගීයෝ දන්නව කරන්න ඕන එක. ඉතින් නිසා දවසක ගීයන් සලුට් එක ගහලා ගන්න වෙනවා. ඒ කමක් නැහැ. ඕගොල්ලන්ට හිතානද වෙනකොට සැලුට් එක ගහන්න වෙන්නේ තම්බි මිනිස්සුකල කියලා මම කියන තවුරුදු 20 යන්න ඉස්සෙල්ලා. මොකද මේ මිනිස්සු හරියට මේක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන උගන්වනවා. උගන්වන්නේ බෞද්ධයාට සංඝයා වහන්සේලාට. අපි උරුමෙ මේ අපි කතා කරන සතිපට්ඨාන. ඉතින් ඒක අපි මේ දෙක සුද්ධ කරගත්තේ නැත්තම් අපි ඉස්සරහට ගිහිල්ලා මේ රෙදි නැතුව ඉන්නවා වගේ. මම ඇත්තටම තරහ වෙන්න එපා. මොකද මට එහෙම තව සංඝාචලමකට එහෙම අපහසුසුපත් කරන්න ඕනකමක් නැහැ. නමුත් මං ඉල්ල හිටිනවා මේ ඉන්න දවස් ටිකේ හරි අපි මේ බහ තෝරාගමු. ඒක කියන හැටි තෝරාගනිමු. තෝරාගෙන අපි ඊට පස්සේ අපිට ඒක දිගේ දිගේ යන්න පුළුවන්. ඒ නිසා කොල කැලක් අරගෙන රචනේ තියෙනවා. පිම්බි මතුණා පිම්බි මේ මෙනෙහි කරා එතනමට පිම්බිට මේ විදිහට වැටවනවා. හැකිලිම මතුණා හැකිලි මෙනෙහි කරා මට විදිහට හැකිලිම නැහැ ඔච්චරයි මං ඉල්ලන්නේ.